වීමංසක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తత్రకో భగవా භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තෙතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච දීමංසකේන බෙක්කවේ බෙක්ඛුනා පරස්ස චේතෝ පරියායම් ආජානන්තේන තථාගතේ සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වා නොවා ඉතේ විඥානායාති භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පරිසරණා සාධෝ වත බන්තේ භගවන් සංයේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තෝ භගවතෝ සොත්වා බික්ඛෝ දාරස්සන්තේ තේ තේන හි බික්ඛවේ සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ එවං බන්තේ තිකෝ තේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච විමංශකේන බෙක්කවේ බෙක්ඛුනා පරස්ස චේතෝ පරියායම් ආජානන්තේන ද්වේසු ධම්මේසු තථාගතෝ සමන්නේසිතබ්බෝ චක්කසෝත විඤ්ඤේයසෝ ධම්මේසු යේ සංකලෙට්ඨා චක්ඛෝ සෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නොවාතේ තමේනම් සමන්නේස මානෝ එවං ජානාති යේ සංකලෙට්ඨා චක්ඛෝ සෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති තේ යතෝනං සමන්නේ සමානෝ එවං ජානාති යේ සංකලෙට්ඨා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්තේ තේ තතෝනං උත්තරින් සමන්නේසති යේ වේති මිස්සා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නොචාති තමේනම් සමන්නේ සමානෝ එවං ජානාති ये वीतिमिस्सा चक्षुसोऽथ विඤ्ञय्या ධම්මාං නතේ තථාගතස්ස සංවිජ්ජන්ති යතෝ නං සමන්නේ සමානෝ එවං ජානාති යේ වේතිමිස්සා චක්කසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති තේ තතෝනම් උත්තරින් සමන්නේ සතේ යේවෝ දාසා චක්කු සෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති වාසේ තථාගතස්ස නොවාතේ තමේනම් සමන්නේ සමානෝ එවං ජානාති යේවෝ දාසා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති තේ තථාගතස්සාති යතෝනං සමන්නේ සමානෝ එවං ජානාති ये बोदासा चक्षुषोऽथ विඤ्ञेया धम्मा සංවිජ්ජන්ති තේ තථාගතස්සා තේ තතෝනං උත්තරින් සමන්නේසතේ දේහගරත්තං සමාපන්නෝ අයමා යස්මා ඉමං කුසලං ධම්මං උදාහෝ එත්තර සමාපන්නෝ තේ තමේනං සමන්නේ සමානෝ එවං ජානාතේ දේගරත්තං සමාපන්නෝ අයමායස්මා ඉමං කුසලං ධම්මං නායමායස්මා ඉතර සමාපන්නෝ තේ යතෝනං සමන්නේ සමානෝ එවං ජානාතේ දේගරත්තං සමාපන්නෝ අයමායස්මා ඉමං කුසලං ධම්මං නායමායස්මා ඉතර සමාපන්නෝ තේ තතෝනං උත්තරින් සමන්නේසති යත්තජ්ජාපන්නෝ අයමා යස්මා බික්ඛෝ යසම්පත්තෝ සංවිජ්ජන් තස්ස ඉදේ කච්චේ ආදීනවාති නතාව බික්ඛවේ බික්ඛුනෝ ඉදේ කච්චේ ආදීනවා සංවිජ්ජන්ති යාවන ඤත්තජ්ජාපන්නෝ හෝති යසම්පත්තෝ යතෝචකෝ භික්ඛවේ භික්ඛෝ ඤත්සද්ධා පන්නෝ හෝති යසම්පත්තෝ අතස්ස ඉදේ කච්චේ ආදීනවා සංවිජ්ජන්තේ තමේනං සමන්නේ සමානෝ එවං ජානාති ඤත්සද්ධා පන්නෝ අයමා යස්මා භික්ඛෝ යසම්පත්තෝ නාස ඉදේ කච්චේ ආදීනවා සංවිජ්ජන්තේ තේ යතෝනං සමන්නේ සමානෝ එවං ජානාති ඤත්සජ්ජාපන්නෝ අයමායස්මා බික්ඛෝ යසම්පස්සෝ නාස ඉදේ කච්චේ ආදීනවා සංවිජ්ජන්තේ තේ තතෝනං උත්තරින් සමන්නේ සතේ අභයෝපරතෝ අයමායස්මා නායමායස්මා භයෝපරතෝ වේතරාගත්තා කාමේන සේවතේ කයාරාගස්සාතේ කමේනං සමන්නේ සමානෝ එවං ජානාති අභයෝපරතෝ අයමායස්මා නායමා යස්මා බයෝ කරතෝ වේතරාගත්තා කාමේන සේවති කයා රාගස්සාති පංච බික්ඛවේ බික්ඛෝ පරේ එවං කුච්චේයොම් චේ පනායස්මතෝ ආකාරාකේ අන්වයා යේනායස්මා එවං වදේති අභයෝ පරතෝ අයමායස්මා නායමායස්මා භයෝ පරතෝ විතරාගත්තා කාමේන සේවතේ කයාරාගස්සාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය තථාහි පන අයමායස්මා සංඝේ වා විහරන්තෝ ඒකෝ වා විහරන්තෝ යේච තත්ථ සුගතා යේච තත්ථ දුග්ගතා යේච තත්ථ ඝනමනුස්සාසන්තේ යේච ඉදේ කච්චේ ආමිසේසෝ සම්දිස්සන්තේ යේච ඉදේ කච්චේ ආමිසේන අනුකලෙත්ථානාය මායස්මාත් තන්තේන අවජානාති සම්මුඛා කෝපන මේසං භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහේතම් අබයෝපරතෝ හමස්මේ නාහමස්මේ බයෝපරතෝ වේතරාගත්තා කාමේන සේවාමි කයාරාගස්සාතේ අක්‍ර භික්ඛවේ තථාගතෝව උත්තරින් පටිපොච්චේ සම්බෝන් යේ සංකලිට්ඨා චක්ඛුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නෝ වාතේ ව්‍යාකරමානෝ භික්ඛවේ තථාගතෝ එවං ව්‍යාකරෙය්‍ය යේ සංකලෙට්ඨා චක්කසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති තේ යේ වේතිමිස්සා චක්ඛෝ සෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නොවාතේ ව්‍යාකරමානෝ භික්ඛවේ තථාගතෝ එවං ව්‍යාකරෙය්‍ය යේ වේති මිස්සා චක්කසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්තේ තේ යේ වෝදාසා චක්කසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නොවාතේ ව්‍යාකරමානෝ භික්ඛවේ තථාගතෝ එවං ව්‍යාකරෙය්‍ය යේවෝ දාසා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති තේ තථාගතස්ස ඒතපතෝ හමස්මි ඒත ගෝචරෝ නෝචතේන ධම්මයෝති එවං වාදින් කෝ භික්ඛවේ සත්තාරං අරහතේ ශාවකෝ උපසංකමිතුන් ධම්ම ශවනාය තස්ස සත්තා ධම්මං දේසේති උත්තරුත්තරින් පනේත පනේතං කන්හ සොක්ඛ සප්පටි භාගං යථා යථා කෝ භික්ඛවේ භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති උත්තරුතරින් පනේත පනේතං කන්හ සොක්ඛ සප්පටි භාගං තථාත් අතහාසෝ තස්මින් ධම්මේ අභිඤ්ඤාය ඉදේ කච්ඡන් ධම්මං ධම්මේ සෝ නිච්ඡං ගච්ඡති සත්තරේ පසේදති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති අන්ත බික්ඛවේ බික්ඛුම් පරේ එවං පුච්චේයොම් කේපනායස්මතෝ ආකාරාකේ අන්වයා යේනායස්මා එවං වදේති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය ඉදාහං ආඋසෝ යේන භගවා තේනුපසං කමින් ධම්ම ශවනාය තස්ස මේ භගවා ධම්මං දේසේති උත්තරුත්තරින් පනේත පනේතං කන්න සුක්ඛ සප්පටි භාගම් යථා යථා මේ ආවුසෝ භගවා ධම්මං දේශේති උත්තරුත්තරින් පනේත පනේතං කන්න සුක්ඛ සප්පටි භාගං තථා තථාහං තස්මින් ධම්මේ අභිඤ්ඤාය ඉදේ කච්ඡන් ධම්මං ධම්මේසෝ නික්ඛ මග මම් සත්තරේ පසේදෙන් සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති යස්ස කස්සච බෙක්ඛවේ ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි ব্যঞ্জনেහි තථාගතේ සද්ධා නිවිට්ඨා හෝති මූලජාථා පතෙට්ඨේතා අයං උච්චති භික්ඛවේ ආකාරවතේ සද්ධා දස්සන මූලිකා දල්හා අසංහාරියා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් එවං ච පන භික්ඛවේ තථාගතේ ධම්ම සමන්නේසනා හෝති එවංච පන තථාගතෝ ධම්මතාසෝ සමන්නිට්ඨෝ හෝති තී එදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති විමංශක සුත්තං සත්තමං